දොළුව ගම්පල මාර්ගයේ කහවත හන්දි අසල පස්කන්දිය කඩා වැටීම හේතුවෙන් විශේෂයෙන්ම එක් මාවතක් එම ප්‍රදේශය විවෘත කළ තිබුණා. කෙසේ වෙතත් එම මාර්ගයේ තවදුරටත් ගල් වැටීමේ තත්ත්වය පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නුවර විසින් වාර්තා කළ තිබුණා. ජනතාව සැලකිලිමත් වේ යුතුයි මෙම සම්බන්ධයෙන්. මීට අමතරව රන්ටමේ ජලාශයේ වාන්දුරට ඊ රාත්‍රියේදී විවෘත කොට නැවත වසාදා තිබුණා. කෙසේ වෙතත් වාන්දුරට නැවත විවෘත කිරීමේ හැකියාවක් ඇති බව තමයි වාර්තා වුණේ. ජනතාව සැලකිලිමත් වේ යුතුයි පහළ ජල ධාරා ප්‍රදේශවල දිස්ත්‍රික් තාන්ත්‍රික ආපදා කළමනාකරණ ඒකකයන් අඛණ්ඩව ස්ථානගත කළ තියෙන ඉදිරි ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් ඊයේ දිනේදී මඩකලපුව ත්‍රිකුණාමලය සහ අම්පාර කියන දිස්ත්‍රික්කවලටත් අද වැසි ඇතුණු බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ආපදාමය තත්ත්වයක් තවමත් එම දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙලා නැහැ.